ධර්මානුශාසනාව අද ධර්මදේශකයාණන් වහන්සේ කෑගල්ල පුස්සැල්ල ශ්‍රී පුණ්‍යෝදයාරාම විහාරාධිපති පූජනීය බෙලිගල මීමුරේ ධම්මවංශ ස්වාමීන් වහන්සේ ආ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 සදහවතුනි අපේ අද මාතෘකාව මජ්ක්‍ධිම නිකායේ උපරිපන්නාසකයේහි මහා පුන්නම සූත්‍රය. අ තථාගත බුදු පියාණන් වහන්සේ සරත්නවර පුරාරාමේ වැඩවසන සමයෙහි එක්තරා පුරපසලස්සක් පොහොය දිනක රාත්‍රියේ වික්ෂුන් වහන්සේලා පිරිවසා පිරිවරා වැඩ සිටියේදී අ බුදුරජාණන් වහන්සේ සහ උන්වහන්සේලා අතර ඇති වුණ සාකච්ඡාවකුයි මෙහි පවතින්නේ. මා මේ සෝදානම් වෙන්නේ සාකච්ඡාවේ අතීතය ඉදිරිපත් කරන්න නෙවෙයි. ප්‍රශ්න 10ක් හෝ 11ක් ඔස්සේ දහම් කරුණු විමසලා තියෙනවා එක්තරා භික්ෂුවක්. මේ දහම් කරුණු ටිකේ තියෙන වැදගත්කම සලකා බලා අදාළ කාලයට අනුව මේ පැහැදිලි කිරීමටයි අපි කල්පනා කරන්නේ. උන්වහන්සේ බුදුරජාණන් වහන්සේගෙන් විමසනු ලබනවා ස්වාමීනි මට ප්‍රශ්නයක් විචාරන්න අවසරද කියලා. ඔව් ඔය ආසනෙම ඉඳගෙන ප්‍රශ්නේ විචාරන්න කියලා කියවම ප්‍රශ්නයක් වෙනුවට උන්වහන්සේ අහන දෙයක් තියෙනවා. ඒ අහන ප්‍රශ්නේ පවතින්නේ ඉමේපන බන්තේ පංචපාදානස්කන්ධා. මේ පංචපාදානස්කන්ධය කියන්නේ රූප උපාදානස්කන්ධය, වේදනා උපාදානස්කන්ධය, සංඥා උපාදානස්කන්ධය, සංකාර උපාදානස්කන්ධය නොවේද කියලා අහනවා. තථාගතයන් වහන්සේගේ උත්තරය ඔයසේය. ඒ තමයි පංච උපාදානස්කන්ධය කියන්නේ කිපිවඳුර. ඒතකොට අපිට කෙලින්ම මේ ධර්ම දේශනාව පංචස්කන්ධයේ මූලික කොටගත් දේශනාවක් වශයෙන් තමයි ගන්න වෙන්නේ. පංච උපාදානස්කන්ධය කියන ධර්මතාවය තේරුම් ගන්න නැතුව එතනින් එහාට ප්‍රශ්න වලට උත්තර අපිට හොයන්න බැරුව යනවා. එතකොට මොකද්ද පංච උපාදානස්කන්ධය කියන්නේ? අන්න ඒක තේරුම් ගන්න වෙනවා. ඒ තමයි තථාගතයන් වහන්සේ ත්‍රිලක්ෂණය හෝ චතුරාර්ය සත්‍ය හෝ පටිච්චසම්පාදය හෝ සතිපට්ඨානය හෝ වැනි දේවල් දේශනා කරන්න පාදකකට ගත්තා වූ මූල ධර්මය. මේක අපි හැම කෙනෙක් ළඟම සිදුවෙන ශනික ධර්මතාවයක් වශයෙන් සිදුවෙන පිළිගන්න ඕන. අපිට මරණේ මරණයක් එකක් තියෙනවා උපතක් එකක් තියෙනවා. ඒ ජීවිතයක් වශයෙන්නේ. නමුත් මේ ඇසෙන් කනෙන් නාසෙන් දිවෙන් කයෙන් ගන්නා වූ අරමුණක් අරමුණක් පාසා ඒ අරමුණෙන් අරමුණට නැසීමක් සිදු වෙනවා. මේ අරමුණ වලට කියනවා රූප ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ධම්ම කියලා. කරුණු හයක්. මේ හය ඔස්සේ වේදනා සංඥා සංකාර විඥාන පහළ වෙන්නේ අරමුණ අරමුණට නැසීමක් සිදු වෙනවා. අන්නේ අරමුණක හටගන්න නැසෙන සළු ස්වභාවය තුළ පවතිනා වූ ස්වභාවය තමයි රූප උපාදානස්කන්ධය, වේදනා උපාදානස්කන්ධය, සංඥා උපාදානස්කන්ධය, සංකාර උපාදානස්කන්ධය, විඥාන උපාදානස්කන්ධය කියලා කියන්නේ. එතකොට තථාගතයන් වහන්සේගෙන් මේ ප්‍රශ්නේ භික්ෂුව විමසපුවාම උන්වහන්සේ එසේය කියලා පිළිතුරක් දීලා තියෙනවා. එයින් සතරටපත් වෙන වික්ෂුන් වහන්සේ පංච උපාදානස්කන්ධය කුමක් මුල් කොටගෙන ඇද්ද කියන දෙවෙනි ප්‍රශ්නය අහනවා. අනේ එතනින් එහාට තමයි අපිට තේරුම් ගන්න අරුස අවශ්‍ය කරුණු පවතින්නේ. තථාගතයන් වහන්සේගේ පිළිතුරම පංච උපාදානස්කන්ධය පවතින්නේ තණ්හාව මුල් කොටගෙන කියන එක. ඒකෝර පංච උපාදානස්කන්ධයේ තිබෙනා වූ දෙයක් තමයි තණ්හාව කියන එක. දැන් බුදුරජාණන් වහන්සේ හෝ රහතන් වහන්සේලා හෝ ජීවත් වෙනකොට පාවිච්චි කරපු එකට පංච උපාදානස්කන්ධය කියන්නේ නෑ. ඒකට කියන්නේ පංචස්කන්ධය කියලා. ඒකේ තණ්හා කියන මූලය නැතිව ගිහින් තිබෙනවා. එතකොට එහෙනම් මේ තණ්හාව කියන කාරණේ නිසා තමයි මිනිස්සුන්ගේ දුක් හටගන්නේ. සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛා කියන එක එහෙමනම් තණ්හාව තියෙනවා. තණ්හාය ජායති සෝකෝ තණ්හාය ජායති බයං. එහෙනම් පංච උපාදානස්කන්ධයෙන් තණ්හාව අයින් කිරීම හෝ පංච උපාදානස්කන්ධයෙන් උපාදානය අයින් කිරීම හෝ මුල් කොටගත්තු දෙසමක් තමයි තථාගත බුදු පියාණන් වහන්සේ අදාහරලා තිබෙන්නේ කියන එක අපිට තේරෙන්න ඕන. ඊළඟ ප්‍රශ්නෙට එනවා. පංච උපාදානස්කන්ධයේ තණ්හාවමද නැත්නම් වෙනත් දෙයක්ද කියලා අහනවා. තථාගතයන් වහන්සේගෙන්. උන්වහන්සේගේ පිළිතුර පවතිනවා එයත් නොවේ වෙන එකකුත් නොවේ. එහෙම කියලා කියන්නත් බෑ වෙන එකක් කියන්නත් බෑ. ඒට උත්තරයක් වශයෙන් සපේනවා. ඒ පංච උපාදානස්කන්ධයේ පවතිනා වූ ඡන්ද රාගය කියලා එකක් තියෙනවා. ඒ ඒ පංච උපාදානස්කන්ධෙත් පංච උපාදානස්කන්ධෙට අපි කියනකොට කාමච්ඡන්ද කියලා. කාමච්ඡන්ද හෝ චන්ද රාග හෝ ලෝභ මොහ හෝගා කියන එකක් තමයි මේ ඕන එකක් ඒ කාරණේ තමයි කියන්නේ. ඒ තමයි මේ කතා කරන්නා වූ උපාදානය කියලා කතා කරන්නේ. පැහැදිලි කරන්නේ. ඒකනේ පංච උපාදානස්කන්ධේ විවිධත්වයක් තියෙනවද කියලා ළඟ ප්‍රශ්නයක් අහනවා. තථාගතයන් වහන්සේ ඊට හොඳ පිළිතුරක් ලබා දීලා තියෙනවා විවරණය කරන්න වටින. තථාගතයන් වහන්සේ පැහැදිලි කරවදාරනවා යම් කිසි පුද්ගලයෙක් මෙතනින් එහා පැත්තට අනාගතේ තමන් දෙවි කෙනෙක්, බෝධිසත්ව කෙනෙක්, බුදු කෙනෙක්, අනාගතේ නිවන් දකින්න බුදුහාමුදුරුවෝ හැම යන්න කෙනෙක් ආදී වශයෙන් මේ පංච උපාදානස්කන්ධයේ මුල් කොටගෙන විවිධ අදහස් ඇති කරන් තියෙනවා. එකම தත්වයකටපත් වෙන්න කල්පනා කරන්නේ නැහැ. කෙනෙක් අපාය යන්නත් පුළුවන්, කෙනෙක් මිනිස්සෙක් වෙන්නත් පුළුවන්, කෙනෙක් දෙවියෙක් වෙන්නත් පුළුවන්, කෙනෙක් තවත් පැත්තකට යන්න පුළුවන්. අනාගතේ මම මෙසේ වන්නේ කියලා අනාගතය සඳහා බලා තිබී තබා තිබෙනා වූ බලාපොරොත්තුවම බලාපොරොත්තු විවිධත්වයම තමයි මේ බුදු පියාණන් වහන්සේ පංච උපාදානස්කන්ධයේ විවිධත්වය කියලා කතා පැහැදිලි කරලා තිබෙන්නේ. එතකොට මේ පංච උපාදානස්කන්ධය පිළිබඳ නොදැන නොදැනගත්ත පුද්ගලයා පංච උපාදානස්කන්ධයේ යමක ඇලී සිටීමෙන් අනාගතයක් සකස් කරගන්නවා. ඒසක් තමන් ඇලී සිටීමින්ම ඇලී සිටීමමයි අනාගතේ බවට පත් වෙන්නේ කියන එක උන්ට තේරෙන්නේ නැහැ. මේ ප්‍රවන්තරතුරු අපිට පසු හොයාගන්න පුළුවන්. ඊළඟ ප්‍රශ්නෙත් එක්කලා කිතාවතාපන බන්තේ කන්දානම් කන්දාදි වචනං හෝති ඊළඟ ප්‍රශ්නයට යනවා ස්වාමිනී භාගතුන් වහන්සේම ස්කන්ධයන්ගේ ප්‍රඥාප්තිය නැත්තම් පැනවීම ස්කන්ධ නැමැති අදිවචනේ නැත්තම් පැනවීම සිදු වෙන්නේ කොහොමද කියන කාරණේ ඊළඟ ප්‍රශ්නයක් අහනවා එතකොට තථාගතයන් වහන්සේ උත්තර දෙනු ලබනවා අතීත අනාගත පච්චුප්පන්න සුකුම ඕලාරික හීනපනීත দূරේ සම්තිකේ කියලා වචන 11ක් පාවිච්චි කරනවා මේ සඳහා යම්කිසි රූපයක් රූපයක් කියලා කතා කරන එක තේරුම් ගන්න ඕන රූපයක් කියන්නේ ශරීරය කියන අර්ථය නෙවෙයි. රූපයක් කියන්නේ දැන් අතීත අනාගත පච්චුප්පන්න කියන එකෙන් පෙන්වන්නේ අතීත වර්තමාන වර්තමාන කියන එක. හීන ප්‍රණීත කියන්නේ උසස් පහත් කියන එක. සුකුමූලාරික කියන්නේ සියුම් සහ ඝන කියන එක. ධූරේ සන්තකේ කියන්නේ දුර සහ ළඟ කියන එක. අජ්ජත්තික බාහිර කියන්නේ ඇත්ත පිටද කියන එක. රූප කියන්නේ මේ ශරීරය නම් ඔච්චර 11 ආකාරයකට බෙදන්න පුළුවන් කමක් නැහැ. නමුත් අපි අරමුණු වශයෙන් ගන්න ගන්නකොට රූප අතීත වශයෙන් අනාගත වශයෙන් ගන්න පුළුවන්. අතීත අනාගත චුප්පන්න කියන්නේ වර්තමාන කියන අර්ථයේ මේ ඕනෑකමින් ගන්නා වූ රූප වේදනා සංඥා සංඛාර විඥාන ස්කන්ධයක් ඇද්ද ඒකට තමයි ස්කන්ධයගේ ප්‍රඥප්තිය නැත්තම් පැනවීම කියලා කියන්නේ අපි අතීත සිද්ධියක් සිහි කරන්නේත් වර්තමාන ස්කන්ධ පංචකය මගින්. අනාගත සිද්ධියක් පිළිබඳ සිහිනමවන්නේත් ස්කන්ධ පංචකයක් මගින්. තමන්ගේ අතීතය පිළිබඳ නැත්නම් තමන්ගේ අභ්‍යන්තර දෙයක් පිළිබඳව කල්පනා කරන්නේත් ස්කන්ධ පංචකයක් මගින්. බාහිර ඥාතිත්වයක් හෝ වෙනස් සිද්ධියක් සම්බන්ධයෙන් කල්පනා කරන්නේත් ස්කන්ධ පංචකයක් මගින්. ඒක තමයි මේ ස්කන්ධ පංචකේ ප්‍රඥප්තිය කෙනකින් පැනවීම කෙනකින් පෙන්වන්නේ අර කියන ආකාරයේ 11 ආකාරයක විදා විදත්ත්වයක් තුළ ගත්තාම ඒක තමයි ප්‍රඥප්ති කියලා පැහැදිලි කරලා වදාරන්නේ අප විසින් කරගත්තව ප්‍රඥප්තියක් කියන එක. ඊළඟට මෙහෙම අහනවා. මේ රූප වේදනා සංඥා සංකාර විඥාන ස්කන්ධ පංචකය පැනවීමට පත්‍ය වෙනවද කියලා අහනවා. ඒකත් තේරුම් ගන්න අවශ්‍ය කාරණාවක්. එහිදී පැහැදිලි කර වදාරන වැදගත් දෙයක් මම ඔබට ඉදිරිපත් කරන්න කැමතියි. රූප චත්තාරෝ මහා භූතා රූපස්කන්ධස්ස පඤ්ඤාපනාය රූපස්කන්ධේ පනවනු ලබන්නේ සතර මහා භූත ප්‍රත්‍යයෙන් කියලා පැහැදිලි කරන්නේ. චත්තාරෝ මහා භූතා පච්චය. එතකොට ඒකෙන් තේරුම් ගන්න ඕන රූපස්කන්ධය කියන්නේ සතර මහා භූත නෙමෙයි. සතර මහා භූත ප්‍රත්‍යයෙන් පනවන දේ තමයි රූපස්කන්ධය කියන්නේ. දැන් මොනවද කියලා මේක තේරුම් ගන්න මෙහෙමයි. ඇහැට පේන්නේ මොනවද රූප? ඒවා සතර මහා භූතයන්ගෙන් නෙවෙයිද සකස් වෙලා තිබෙන්නේ. කනට හම් වෙන්නේ ශබ්ද. ශබ්දය සතර මහා භූත නෙවෙයිද? නාසයට හම්බෙන්නේ ගන්ධ. ගන්ධ සතර මහා භූත නෙවෙයිද? අර පංචද්වාරයට හම්බෙන්නා වූ බාහිර ද්‍රව්‍ය හැම එකක්ම සතර මහා භූතයන්ගේ අඩු වැඩි සංකලනයක්. ඒවා ප්‍රත්‍යවීමෙන් තමයි ඇසට හම් වෙන රූප රූපය, කනට හම් වෙන ශබ්ද රූපය, නාසයට හම් වෙන ගන්ධ රූපය, දිවට හම් වෙන රස රූපය, කයට හම් වෙන පට්ඨ රූප, පට්ඨබ් රූපය කියනවා මේ පහ පනවනු ලබන්නේ. එතකොට අපි මේක තේරුම් ගන්න අවශ්‍ය කරුණ මේකයි. ඇතැම් විග්‍රහවලදී මේ බාහිරෙන් හමු වෙන කාරණාව නිසා එසේ හමු වෙන රූපේ, ශබ්දේ, ගන්ධේ, රසේ, දොරවල් පහට හමු වෙන රූපස්කන්ධේ වශයෙන් නොසලකා ආහාරයෙන් හටගත්තු ශරීරය අපේ ශරීරේ රූපස්කන්ධේ වශයෙන් විග්‍රහ කිරීමේ පුරුද්දක් මේ සමාජය තුළ කලකපටන් පවතිනවා මේ සිද්ධියේදී අපට විශාල ඉදිරියට යන්න බාධාවක් පවතිනවා මේ මේ මෙතෙන්ද එකඟ නෑ මේ කාරණාව එතකොට රූපස්කන්ධය හැම විටම පනු ලබන්නේ බාහිර දේවල් වල ප්‍රත්‍යයෙන්. ඒවා ප්‍රත්‍ය වෙනවා හේතු වෙනවා කියන එක නිසා තමයි ඇසේ කනේ නාසයේ දිවේ කයේ මේ දොරවල් පහේ මේ කියනා වූ පංචාකාර අරමුණු පහළ වීමට අවශ්‍ය රූප රූපය, ශබ්ද රූපය, ගන්ධ රූපය, රස රූපය, පොට්ටබ්බ රූපය, ධම්ම රූපය, ප්‍රසාද රූප පහේ පහළ වෙන්නේ. අනතුරුව වේදනාව සංඥාව සංඛාරය විඥාන කියනා වූ හතරට නම් පනවලා තිබෙන්නේ අනිවාර්යයෙන්ම ස්පර්ශය මුල් කොටගෙන සිදෙනවායි කියන එක. එතකොට මේ රූප වේදනා සංඥා සංකාර පහ රූප කියන එක සතර මහා භූත පදනම් කොටගෙනත් වේදනා සංඥා සංකාර විඥාන ස්පර්ශයන් පදනම් කොටගෙනත් සකස් වෙනවා කියන උත්තරය තථාගතයන් වහන්සේ පැහැදිලි කරලා තිබෙනවා. එතනින් එහාට අපට තේරුම් ගන්න ඕන වැදගත් කරුණු ටික තමයි මම මේ කාලය ඉතුරු කරගනු ලැබුවේ. කතං පන බන්තේ සක්කාය දිට්ඨි හෝති කොහොමද ස්වාමීනි මේ සක්කාය දිච්චය කියලා කියන්නේ? අන්න අපට විග්‍රහ කරන්න ඕන තැනටත් දැන් පැමිණ තිබෙනවා. අස්සතවා පුතුබ්ජනෝ අරියාණං අදස්සාවි අරියස් ධම්මේ අකෝ විදෝ අරියස් ධම්මේ අවනීතෝ. මේ අස්සත පුතග්ජනයා ආර්යයන් වහන්සේලා දකින්නේ ආර්යයන් වහන්සේලාගේ බණ අහන්නේ නැහැ. ආර්ය ධර්මයේ හික්මෙන්නේ නැහැ. ඒ සඳහා දක්ෂ වෙන්නේ නැහැ. ඒ දක්ෂ වුණත් නැතත් ඔවුන් ළඟ ක්‍රියාත්මක වෙන්නේ රූප වේදනා සංඥා සංකාර පහම තමයි. ඒකට ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි ભેදයක් නැහැ. ඕන කෙනෙකුට පහළ වෙන්නේ මේ රූප වේදනා සංඥා සංකාර විඥාන පහ තමයි. මේ අසුතක් පුතග්ජනයා මේ රූපයට එනදී. රූපේ මම, මම රූපේ, රූපය තුල මායත. වේදනාව මම, මම වේදනාවේ, වේදනාව තුල මායත, මා තුල වේදනාව ඇත. සංඥාව මමය, මම සංඥාවේ සංඥාව තුළ මායත මාතුල සංඥාව ඇත. සංකාරයේ මමේ මම සංකාරයේ සංකාරයේ තුළ මායත මාතුල සංකාරය ඇත. විඥානයේ මමේ මම විඥානයේ විඥානයේ තුළ මායත මාතුල විඥානය ඇත. මෙන්න මෙහෙම මේ ක්ෂණිකව හටගන්නා ස්කන්ධ පංචකේ එන දේවල් වලට එකට හතර බැගින් මම අයනෙන් ගන්නවා. එතකොට ඒකට ඒකට තමයි කියන්නේ විෂයාකාර මිත්‍යා දෘෂ්ටිය කියලා. අන්න මේ සක්කාය දිට්ඨිය බුදු පියාණන් වහන්සේ විස්තර කරනු ලබන්නේ එතකොට රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පහට එන දේ මගේ මම මගේ ආත්මකට ගැනීම සක්කාය දිට්ඨියයි කියලා. ඔකට සාක්ෂිත් හොඳ තැන්වල තියෙනවා. ඔය චුල්ල වේදල්ල කියන සූත්‍රයේ විසාක කියන සිටුවරයා දමදින්න රහත් මිහිණගෙන් අහනවා. ආර්යාවෙනි සක්කාය සක්කාය කියලා කියනවා. කොපමණකින්ද සක්කාය වෙන්නේ කියලා. මෙහෙමයි උත්තරේ. විසාකයේදී මේ රූපේදනා සංඥා සංකාර පහටයි සක්කාය කියන්නේ. රූපේදනා සංඥා සංකාර පහට සක්කාය දිට්ඨිය කියන්නේ සක්කාය විතරයි. ඒකට එන්නේ අල්ලගත්තම මමත් වෙන්නේ ඒක සක්කාය දිට්ඨිය කියනවා. එතකොට රූප වේදනා සංඥා සංකාර පහේ සංයෝජනයක් නැහැ සංසාරයට බැඳීමක් නැහැ ඒක හටගෙන නැති වෙලා යනවා. නමුත් ඒක මමත්වෙන් බැඳුනොත් දිච්චි වුණොත් මොකද වෙන්නේ සංයෝජනයක් කියලා කියනවා. මමත්වෙන් බැඳුනහම ස්කන්ධ පංචකේ නැති වුණාට හේතු ඉතුරු වීම සිද්ධ වෙන්නේ අන්න ඒක තුළ තමයි. එතකොට මෙතන මේ රූප වේදනා සංඥා සංකාර පහේ සක්කාය දිට්ඨිය කියන එකේ තේරුම මෙහෙම තේරුම් ගන්න. මව් කුසෙන් බිහි වුණ තැන් සිටන් ජීවිත අවසානයේ දක්වා ඉන්නා වූ කෙනෙක් කියන අදහස නෙමෙයි මේ සක්කාය දිට්ඨිය කියලා කියන්නේ. ඒ ඒ මොහොතේ එන අරමුණ රූපේදී රූපේ, ශබ්දේදී ශබ්දේ, ගන්ධේදී ගන්ධේ, රසේදී රසේ, මනෝද්වාරික අරමුණේදී මනෝද්වාරික ආරම්මණය, තරහේදී තරහව, බයේදී බය, ලෝභේදී ලෝභය, පවේදී පව, පිනේදී පින. ඒ අරමුණට එන්නේ යම් දෙයක්ද ඒක සමග බැඳෙන එක තමයි මේ සක්කාය දිට්ඨි කියලා කියන්නේ. එතකොට අපිට ඒක තේරුම් ගන්න පහසුයි අරමුණෙන් අරමුණට අපට මමත්වයෙන් බැඳෙන සංඛ්‍යාවල් විශාල ප්‍රමාණයක් තියෙනවා. අරමුණෙන් අරමුණට අපි සක්කාය දිට්ඨිය බැඳෙනවා. සක්කාය දිට්ඨිය කියන්නේ මේ කය මගේ කියන අර්ථය කියලා ගන්න එපා. ඒවා සරල අර්ථ කොහෙන් හරි තේරුම් ගත්තේ නැති අයගේ විග්‍රහ කිරීම. සක්කාය කියන වචනේ පාවිච්චි කරන්නේ මේ කයට. සක්කාය කියන වචනේ පාවිච්චි කරන්නේ ඇස කන නාසය දිව කය සිත කියනා උදරවල් පහ නිසා හමු වෙන ආරම්මණය මුල් කොටගත්ත රූප වේදනා සංඥා සංකාර පහට. ඒක ස්වයංක්‍රීය හටගෙන නැතිවෙන්න ඕන දෙයක්. ඒකේ දිත්තේ බැඳෙන එක පු탁ජනයා විසින් කරගන්න වැරද්ද ඒක තමයි පෙන්වන්නේ අසුත පු탁ජනෝ කියලා කතා කරනවා. අසුත පු탁ජනයා මේ රූප වේදනා සංඥා සංකාර පහ හටගත්තාම ඒකට එන දේ මගේ කොට මම කොට මගේ ආත්ම කොට ගන්නවා. එතකොට එතන එතන පංචස්කන්ධයේ මගේ කොට ගැනීම තුළ පංච උපාදානස්කන්ධේ බවට පත් වෙනකොට එතන තියෙනවා විෂයාකාර මිත්‍යා දෘෂ්ටිය. අනේ විෂයාකාර මිත්‍යා දෘෂ්ටිය තමයි සත්‍යය දුකට පමුණවන්නේ සත්‍යයට දුක් ගෙනත් වෙන්නේ. එතකොට ඒක බුදුරජාණන් වහන්සේ කළ දෙයක් හෝ බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් කළ දෙයක් නෙමෙයි. අසුත පුතග්ජනයා විසින් සසරට බැඳීමට තමන් විසින් කළා වූ පමාවේයයි. තමන් වශයෙන් සිදු වුණා වූ සංසාරගත බන්ධනයේයයි. ඒක තේරුම් ගත්තාම කෙනෙකුට තථාගතයන් වහන්සේ මේ ප්‍රශ්නවල උත්තරයක් දීලා ඇති ඒ නිදහස් වෙන ආකාරයත් අපට තේරුම් ගන්න පහසු වෙන්න. කතංපන බන්තේ සත්තාය දිට්ඨි න හෝති. ඊළඟ ප්‍රශ්නෙත් අහනවා එතෙන්දී. එතකොට ස්වාමීන් එහෙමනම් මේ සක්කාය දිට්ඨිය නොවෙන්නේ කොහොමද කියලා අහනවා. ඒකත් තේරුම් ගන්න වෙනවා. අන්න එතෙන්දී පැහැදිලි කරනවා මේ වචනේ අස්සතව පු탁ජනෝ කියන වචන වෙනුවට තවත් වචනයක්. සුතව ආර්ය ශ්‍රාවකෝ. අසත පුතග්ජනයාට කවදාවත් මේ පංච සීලය තුල අට සීලය තුල දස සීලය තුල සාමනස උපසම්පදා සීලය තුල මේ සක්කාය තේරෙන්නේ නැහැ. ඔහු පුද්ගලයෙක් වශයෙන් මේ ශික්ෂාපද සංවරයේ ඉන්නවා. ඒ ශික්ෂාපද සංවරයේ පහට වඩා අට අටට වඩා 10 10ට වඩා ඒවා විපාකයක් නැත්තිත් නැහැ සීලයක් නැත්තිත් නැහැ පවතිනවා. නමුත් මේ ශික්ෂාපද සංවරයේ පවතින්නේ පංචස්කන්ධේ පංච පාදානස්කන්ධේ මුල් කොටගෙන නෙවෙයි. උදේ නැත්තම් මව් කුසෙන් බිහි වුණ දිනපතා ජීවත් වෙලා ස්ත්‍රී පුරුෂයා ගිහියා පැවිද්දා නැමැති පුද්ගලයා මුල් කොටගෙන. ඒ නිසා එතන පවතින්නේ පුද්ගල සංවරය. ඒ පුද්ගල සංවරය තුළ පුතග්ජන භාවය තිබෙනවා නම් ඒ පුතග්ජන භාවය තුළ මේ අසුත පුතග්ජන භාවය නිසා පංචස්කන්ධය ආත්ම කොට ගැනීමේ මුලාව ඕන කෙනෙක් ගාව තියෙනවා. එතකොට මේ පංචස්කන්ධය ආත්ම කොට ගැනීමෙන් සසර ඇවිදින්න ඇරුණාම සසරෙන් මිදෙන්න ඉඩ කඩක් ලැබෙන්නේ නැහැ. ඒක තේරුම් ගන්න ඕන සමාජයේ. එහෙනම් ඒකට මොකද වෙන්න ඕන? සුතවත් අරිය ශාවකෙක් වෙන්න වෙනවා. කවුද සුතවත් අරිය ශාවකයා කියලා කියන්නේ? සුතවත් අරිය ශාවකයා කියලා කියන්නේ අන්න අරියානන් දස්සාවි අරියස් ධම්මේ කොවිදෝ අරියස් ධම්මේ සුවිනිතෝ. ආර්යයන් වහන්සේලා දැකලා ආර්යයන් වහන්සේලාගෙන් ධර්ම ශ්‍රවණය කරලා ඒක තේරුම් ගැනීමට දක්ෂ පුද්ගලයෙක් බවට පත් වෙන්න වෙනවා. සුතවා කියන්නේ අතන අසුතවා කියන්නේ අල්පසුත කියන එක, නැත්නම් සුතවා කියන්නේ බහුසුත කියන එක. එතකොට මේ බහුසුත භාවය මෙහෙමයි තේරුම් ගන්න ඕන. අපට අම්මා තාත්තා අක්කා නංගි අයියා මල්ලි කියන්න පුළුවන්. ස්ත්‍රී පුරුෂයා ගිහියා පැවිද්දා කියන්න පුළුවන්. ඒ පුද්ගල වර්ණයේදී නැත්තම් පුද්ගලින් වශයෙන් වෙන්කොට දැක්වීමේදී. නමුත් හැමදෙනාටම තියෙන්නේ ඇසයි, කනයි, නාසයයි, දිවයි, කයයි, සිතයි. හැමදෙනාටම ඇසෙන් රූප, කනෙන් ශබ්ද, නාසයෙන් ගන්ධ, දිවෙන් රස, කයෙන් පහස අරමුණු උපදිනවා. හැමදෙනාටම ඒ රූප මුල් කොටගෙන වේදනා, සංඥා, සංකාර, විඥාන කියන පහ පහළ වෙනවා. ඇසේ හටගත්තා වූ රූපය වේදනාවෙන් විඳින්න ඕන. සපෝ දුක්ඛෝ උපේක්ෂා වශයෙන්. එතකොට රූප සංඥාවක් වශයෙන් මේක හඳුනන්න වෙනවා. ඒ වගේ මේක ඒ රූප සංඥාවට තියෙන ඇලීම ගැටීම මතකොට මත ඒකට සංඛාරයක් හෙවත් ලෝභ දේශ මොහ බැඳෙන්න සිද්ධ වෙනවා. එතකොට ඇසේ රූපය මුල් කොටගත් වේදනා සංඥා සංකාර හතර සිදුවන ආකාරයේ විශේෂයෙන් දැන ගැනීමට විඥානය පහළ වෙනවා. එතකොට මේ රූප වේදනා සංඥා සංකාර පහක හට ගැනීමට කියනවා මිනිසාගේ ජීවිතයේ ඒකකය කියලා. අපි මේ ඒකකයෙන් ඒකකට උපදිනවා මැරෙනවා. ඇසෙන් කනට කනෙන් නාසයට නාසයෙන් දිවට දිවෙන් කයට අරමුණෙන් අරමුණ හට ගන්නවා නැතෙනවා. එතකොට මේ පංචස්කන්ධයාගේ ඉදීම මැරීමක් තමයි ජීවිතේ පවට පිනට ධානයට පාදක වෙන්නේ. සසර ගමනට පාදක වෙන්නේ. ඒ පංචස්කන්ධයාගේ ඉදීම මැරීම වරද්දා ගැනීම තමයි කෙනෙකුට සසර ගමනට පාදක වෙන්නේ, සසර ගමනට ඇවිදින්න සිද්ධ වෙන්නේ කියන එක අසුරප් පුත අසුතවත් පුතක් ජනයා දන්නේ නැහැ. ඒ නිසා ඔවුන් පෘථග්ජන භාවය තුළ පවපාදක කොටගෙන සසර ගමනේ පවෙන්න අපායට යනවා. අසුත පෘථග්ජන භාවය තුළ පින පාදක කොටගෙන පින අල්ලා ගැනීමෙන් ඒ පංච උපාදානස්කන්ධයක් වශයෙන් දෙන කාම සප්තකාම ස්වර්ගයේ භවගාමී වෙනවා. අසුත පෘථග්ජන භාවයෙන්ම ධාන පාදක කොටගෙන ධානෙට එන දේ මමත්වෙන් ගැනීමෙන් මරණින් මතු රූපී අරූපී බඹතල වලට භවගාමී වෙනවා. එතකොට මේ කාම රූප අරූප භවත්‍රයේ සත්වය ඇවිද්දනු ලබන්නේ මේ පංචස්කන්ධයේ ආත්ම කොට ගැනීමේ වරද නැත්නම් පංච උපාදානස්කන්ධයේ බව තථාගතයන් වහන්සේ ලෝට හෙළි කළ රහසයි. එනම් මේ කාම රූප අරූප භවත්‍රයෙන් මිදෙන්න මේ පංච උපාදානස්කන්ධේ නැත්නම් පංචස්කන්ධයේ ආත්ම කොට ගැනීමේ මුලාවෙන් මිදෙන පාරක් තමයි තථාගත බුදු පියාණන් වහන්සේ සමාජයට පැහැදිලි කරලා වදාරලා තිබෙන්නේ. ඒක අපි තේරුම් ගන්න අවශ්‍ය වෙනවා. ඒ තේරුම් ගැනීමේදී ඉතා වැදගත් කරුණු කීපයක් මේ සූත්‍රය තුළ සඳහන් වෙලා තිබෙනවා. අපි ඒක මේ ආකාරයෙන් පැහැදිලි කරන්නේ සුතවත් අරිය ශ්‍රාවකයෙකුට තමයි මේ මාර්ගය යන්න පුළුවන් වෙන්නේ. අසුත පුතර්ජනයෙකුට මේ මාර්ගය යන්න බෑ. මොකද ඊට අදාළ දහම ඔහුට වැටහෙන්නේ නැහැ. දැන් මෙතනදීම අපට පැහැදිලි කරගන්න පුළුවන් කමක් තියෙනවා මේ පංචස්කන්ධයාගේ ඉදීම මැරීම කියන ධර්මතාවය මේ බුදුසමයේ ගැඹුරු ඉගැන්වීමක්. නිවන් මඟ පසක් කර ගැනීමට අවශ්‍යයි. ඒ තුළ බුදුපියාණන් වහන්සේ ඉතා හොඳ දේවල් හොඳ කරුණු පැහැදිලි කරලා තිබෙනවා. මනවින් තේරුම් ගන්නට. අපි තේරුම් ගන්න ඕන මේ අපි කටයුතු කරනකොට මම යනවා මම එනවා මම කනවා මම බොනවා කියන බාහිර වශයෙන් කතා කළාට කාර්යයක් නැහැ. එහෙම පුද්ගලයෙක් නැතුවත් නෙවෙයි. නමුත් මේ බුදු පියාණන් වහන්සේ මම මගේ මගේ ආත්ම කොට ගන්න එපා කියන එකෙන් පෙන්වන්නේ එහෙම පුද්ගලයෙක් නැහැ කියන එක නෙවෙයි. මෙතන තියෙනවා ඉන් එහා පැත්තට මේ කාරණාව පැහැදිලි කරන්න පුළුවන් අවස්ථාවක් මම ඒක ඔබට පැහැදිලි කරන්නම් එතකොට තේරුම් ගන්න පුළුවන්කමක් තියෙනවා මේ කාරණාව කෝනුකෝ බන්තේ රූපේ ආස්සාදෝ කෝ ආදීනෝ කෝ නිස්සරණං අන්න ඊළඟ ප්‍රශ්නේ අහනවා මේ පංච අපි කතා කරපු සුතවත් අරිය ශ්‍රාවකයා මොකද කරන්නේ මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධ පංචකයට එන දේ මම කොට මගේ කොට මගේ ආත්ම කොට ගන්නෙ නැහැ. ගන්න නැත්නම් සක්කාය දිට්ඨිය වෙන්නේ නැහැ කියන එක උන්වහන්සේ වදාරනවා. එතකොට මම කොට මගේ කොට මගේ ආත්ම කොට ගැනීමෙන් සසරට බැඳේ අපි කියනවා තවත් සූත්‍රකෙන් අරගෙන මඤ්ඤමානෝකෝ බික්කු බද්දෝ මාරස්ස කියලා. මම කොට ගැනීමෙන් තමයි බාහිරයට මැදෙන්නේ පංච උපාදානස්කන්ධය බවටපත් වෙලා සුතවත්තරිය ශ්‍රාවකයෙකුට පුළුවන් වෙනවා මම කොට නොගෙන අවසන් කරන්න ඒක තමයි සුතවත් අරිය ශ්‍රාවකයාගේ වෙනස කියලා පෙන්වලා තිබෙනවා. ඊළඟ ප්‍රශ්නේදී අහන දේ තමයි මොකද්ද මේ රූපේ ආස්වාදය කියන්නේ කියන එක. අපි ඒක තේරුම් ගන්න වෙනවා. අනේ එතන තේරුම් ගන්න වෙනවා රූපේ ආස්වාදය කියන්නේ ශරීරයේ ආස්වාදය නෙමෙයි මතක තියාගන්න. ඒ සඳහා පැහැදිලි කරපු උත්තරයක් තියෙනවා. මෙන්න මේ විදිහට පැහැදිලි කරගන්න ඕන. රූපං පටිච්ච උප්පජ්ජති සුඛං සෝමනස්සං එතකොට රූපය පටිච්ච වෙනවා හමු වෙනවා. ඇසට රූපය හමු වෙනවා. කනට ශබ්ද රූපය හමු වෙනවා. නාසයට ගන්ධ රූපය හමු වෙනවා. මේ පටිච්ච කියන්නේ මේ හමු වෙනවට. එතකොට චක්කුණා රූපම් පටිච්ච. සෝතේන සද්දම් පටිච්ච. ගන්ධේන ගානේන ගන්ධම් පටිච්ච. ඒ විදිහට ඇසට රූපය හමු වෙනවා. කනට ශබ්ද රූපය හමු වෙනවා නාසයට ගන්ධ රූපය හමු වෙනවා දිවට රස රූපය හමු වෙනවා කයට පොට්ටබ්බ රූපය හමු වෙනවා මේ ඔක්කොටම කියන්නේ රූපම් පටිච්ච එතකොට එම රූපයක් අපට හමු වුණාම මොකද වෙන්නේ? ඇසේ රූපය මුල් කරගෙන අපට සැප සතුට උපදිනවා. කනේ ශබ්දය මුල් කරගෙන අපට සැප සතුට උපදිනවා. නාසයේ ගන්ධය මුල් කරගෙන අපට සැප සතුට උපදිනවා. එතකොට ඒ සැප සතුටට කියන්නේ ආස්වාදය කියලා. මේ ආස්වාදය කියන්නේ සාමාන්‍ය සතුට කියන එක නෙමෙයි. බුදුරජාණන් වහන්සේ වැනි උත්තමයකට තියෙන සතුටට ආස්වාදය කියන්නේ නැහැ. පෘථග්ජන පුද්ගලයා මමත්වෙන් ගැනීම ගැනීම තුළ තමයි මේ ආස්වාදය තිබෙන්නේ. ඒ නිසා අපිට තේරුම් ගන්න ඕනේ එහෙමනම් ආස්වාද කීයක් තියෙනවද? ඇස, කන, නාසය, දිව, කල්සිත, රූපේ, ශබ්දේ, ගන්ධේ, රසේ, පොට්ටබ්බ ධම්ම හයක් තියෙනවා. හය නිසා අපට ආස්වාද හයක් උපදිනවා. ඒ ආස්වාද හයට තමයි අපි කියන්නේ රූප තණ්හා, ශබ්ද තණ්හා, ගන්ධ තණ්හා, රස තණ්හා, පොට්ටබ්බ තණ්හා, ධම්ම තණ්හා කියන එක. එතකොට ආස්වාදයේ බැඳෙන එක බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීමක් නෙමෙයි, පු탁ඥන පුද්ගලයාගේ සංසාරික දුර්වලකමක් නැත්තම් මොඩකමක්. මේ ආස්වාද ඊට පස්සේ තියෙන ආධිනවයක්. මේ මම මගේ මගේ ආත්මකට ගැනීම තුළ සසර ගමන නිමා කරන්නට බැරි විදිහට හේතුවක් ලෝභ අනුසයක්, දෝෂ අනුසයක් ඉතුරු වෙනවා. අනේ මමත්වයෙන් ගැනීමේ තියෙනා වූ ආදීනවේ තමයි මේ අනුසයක් ඉතුරු වෙන එක. ඒ අනුසය තමයි ගොයම් ගහමී යන විට බීජයකින් ආපහු පැලයක් ලබා දෙන්නාසේ කර්ම රැස් කරපු පුද්ගලයා ජීවිත අවසානයේ අතහරිනකොට මේ කර්ම තණ්හා අනුසයට ඉතු කරාපු හේතුව නිසා තමයි යලිත් පුනර්භවයක් කාම ලෝකේ හෝ රූප ලෝකේ හෝ අරූපලාභී ලබා දෙන්නේ. එතකොට නම් ආස්වාදය සසරට බඳවයි. ආස්වාදයේ විසින් සත්වයා ඉදිරියට සසරට පවත්මට බන්ධනයකටපත් කරනු ලබනවා. එහෙනම් ඒක තේරුම් ගත්ත පුද්ගලයාට ආස්වාදයේ ආදීනව තේරෙනවා කරනකේ තේරුම ආස්වාදයේ ඉඳලා ඉවර කරන්න බෑ ආස්වාදයේ සඳහා තවදුරටත් සතර දිගු ගමනක් යන්න වෙනවා. ඒක කියලා දෙන්නේ නෑ අබුද්ධෝත්පාදයේ කිසි කෙනෙක් බුද්ධෝත්පාදයේ බුදුවරයෙක් පමණයි ඒක කියලා දෙන්නේ. ඒක තේරුම් නොගත්තොත් අර ආස්වාදයේ ඔස්සේ ගමන යන්න කොච්චර දුර යන්න වෙනවද කියන්න දන්නේ යලි සසරෙන් මිදීමට අවස්ථාවක් කොහොමත්ම ලැබෙන්නේ නෑ. ඒ නිසා ඒක තේරෙන පුද්ගලයාට ආස්වාදයේ ආදීනව දැක්කනා නිස්සරණේ හේවත් ආස්වාදයෙන් මිදෙන්න හිතෙනවා. ආස්වාදයෙන් මිදෙන්නේ කොහොමද එතකොට? රූපේදී රූප ආස්වාදයෙන් මිදෙන්න ඕන. ශබ්දේදී ශබ්ද ආස්වාදයෙන් මිදෙන්න ඕන. ගන්ධේදී ගන්ධ ආස්වාදයෙන් මිදෙන්න ඕන. රසේදී රස ආස්වාදයෙන් මිදෙන්න වෙනවා. ඒ විදිහට දොරවල් හයට එන ආරම්මණය ආස්වාදයෙන් මිදෙන්නයි අවශ්‍යකමක් තිබෙන්නේ. ආස්වාදය කියන්නේ මම කොට ගැනීම මම කොට ගත්තාම උපදින තමයි සුඛං සෝමනස්සම් පෙන්වන්නේ එහෙම මම කොට ගැනීමේදී තමයි අර බද්දෝමාරස්ස කියලා කතා කරන්නා වූ ස්කන්ධ පංචකයේ ඉක්මවා යමින් යලි උපාදාන ස්කන්ධ හටගන්න හේතුවක් ශේෂ වීම හේවත් භවගාමිත්‍ය සිදු වෙන්නේ මේ භවගාමෙත් මෙන් මිදෙන්ට එහෙමනම් මොකද වෙන්න වෙන්නේ ඒ ආදීන තේරණ පුද්ගලයාට මේ අරමුණේ ආස්වාදයේ පස්සේ ලුහුබැඳලා කවදාවත් ඇති වෙන්නේ නැහැ විශාල ජාති ජරා මරණ ශෝක සහිත සසර ගමනක් හිමි වෙනවා. ඒ නිසා අපට ආස්වාදයෙන් මිදෙන්න මේ ආස්වාදේවත් අල්ලා ගැනීම නතර කරන්න. අල්ලා නොගෙන තත්වයකටපත් වෙන්න. බැඳෙන්නේ නැති ආකාරයකට අවසන් කරන්නට අවශ්‍යතාවයක් ඇති වෙනවා. ඒක තමයි බුදු පියාණන් වහන්සේ වදාලා වූ නිස්සරණය. දැන් ඔය එක සම්බුද්ධත්ව සූත්‍රයක සඳහන් වෙනවා තථාගතයන් වහන්සේ වදාහරලා මම මේ රූපේ ආස්වාදයේ ආස්වාදයේ වශයෙන් ආදීන ආදීන වශයෙන් දැකලා නිස්සරණය වෙනතුරු එවත් නිදෙනතුරු මම ලෝකෙට සම්මා සම්බුද්ධත්වයේ ප්‍රකට කළේ නැහැ කියලා. බුද්ධත්වයේම කුමක්ද ආස්වාදයේ ආස්වාදයෙන් දැසෙන් දැක එහි ආදීනව දැක එයින් මිදීම. ආස්වාදෙන් මිදීම. ආස්වාදෙන් මිදුනහම ආදීනව හේවත් භවගාමිත්වේ නැහැ. තථාගතයන් වහන්සේ සමාජයට නිර්දේශ කරනු ලබන්නේ භවගාමිත්වයෙන් මිදෙන්න ඕන නම් ඔබත් ආස්වාදයෙන් ආදීනව දැකලා මිදෙන්න නිස්සරණය කරන්න. ඒක තමයි අපිට හැමදෙනාටම ස්කන්ධ පංචකය තුල අනුගමනය කරන්න තියෙන ප්‍රතිපදාව වශයෙන් තථාගත බුදු පියාණන් වහන්සේ පැහැදිලි කරලා වදාarලා තිබෙන්නේ. අපි ඊළඟ ප්‍රශ්නෙට යමු. තවත් ටිකක් කරුණු හොයාගන්න පුළුවන්කමක් තියෙනවා. කතංපන බන්තේ ඥානතෝ කතං පස්සතෝ ඉමස්මින්ච සවිඥානකේ කායේ බහිද්දාච සබ්බ නිමිත්තේසු අහිංකාරං මමංකාරං මානු මානානුසයා හොಂತಿ. අන්න අහන ප්‍රශ්නයක් තිබෙනවා. කොහොමද ස්වාමීනි? මෙම අභ්‍යන්තරික කය තුල හෝ සවිඥානික කයකම තමන්ගේ කය තුල හෝ ඊළඟ වචනේ ගන්න මොකද්ද කියලා බහිද්දාච සබ්බ නිමිත්තේසු බාහිර වශයෙන් ගන්න තියෙන සියලු නිමිති රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, හතුරු මිතුරු එතුමා සබ්බ නිමිති. එතකොට මේ නිමිති කෙරෙහි නෙවෙයි දහංකාරය තියෙනවා කියලා පෙන්වන්නේ. අහංකාර මමංකාරය. මම කොට ගැනීම කියන කාරණාව නිමිති සම්බන්ධයෙන් පවතින්නේ. ශරීරය සම්බන්ධිනුත් අහංකාරයක් රූපේ මම කියලා ශරීරේ මම කියලා ගන්න පුළුවනි. ලෝභය සම්බන්ධයෙන්, ද්වේෂය සම්බන්ධයෙන්, ඊර්ෂ්‍යාව සම්බන්ධයෙන්, ක්‍රෝධය සම්බන්ධයෙන්, වෛරය සම්බන්ධයෙන්, පව සම්බන්ධයෙන්, පින සම්බන්ධයෙන්. ඒ තමයි සබ්බ නිමිති. සබ්බ නිමිති කියම එකක්වත් ඉතුරු නෑ ආයේ. ඒ ඕනෑම නිමිත්තක් කොහොමද මේ මමං මම කොට ගැනීමෙන් මානානුස්සය ඉතුරු වෙන්නේ? ඒකයි අහන ප්‍රශ්නය. තථාගතයන් වහන්සේ එතෙන්දි පැහැදිලි කරලා දාරනවා අර එන රූප වේදනා සංඥා සංකාර විඥාන කියන කාරණාවලදී මම කොට ගැනීම තුළ තමයි ඒ සියලු නිමිත්තන්හිදී ඒතන් මම ඒතොමස්මින් ඒසෝ මේ අත්තා සංකල්පෙන් ගැනීමෙන් තමයි අර අනුසය කියන කොටස ඉපද වෙන්නේ. එතකොට මෙන්න මේ ස්කන්ධ පංචකයට එන රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ ධම්මහෝ එහෙමත් නැත්නම් චිත්තාභ්‍යන්තරයේ පිළිබඳව හෝ තවත් බාහිර ලෝකෙ තිබෙන්නා වූ දේවල් සම්බන්ධයෙන් හෝ එන්නා වූ නිමිති නිමිති මගින් තමයි අපි මම හදාගන්නේ. මම මේකට තවත් කතාවක් ඔබට කියන්න කැමතියි. මේකට කියන්නේ අස්සතවන්ත සූත්‍රය කියලා. මේ අස්සතවන්ත සූත්‍රයේ තිබෙනවා මෙන්න මෙහෙම දෙයක්. කය පොළොවට පස් වෙන බැවින්, දිලා යන බැවින්, ඒ මහලු වෙන බැවින් ඒයින් මිදෙන්න මේ පෘථග්ජන සමාජය කැමතිලු. නමුත් ඔවුන්ට මිදෙන්න බෑ කියලා තියෙනවා. හේතුව මොකද ඔහු සිතට එන කාරණා මමත්වෙන් අරන් තියෙන එක තේ මිදෙන්න ඔහුන්ට පුළුවන් කමක් නැහැ කියන එක. මේ සූත්‍රයේ සඳහන් වෙන ලක්ෂණ කරුණක් තමයි කය අවුරුද්දක් හෝ දෙකක් හෝ 30ක් හෝ 40ක් පවතින බැවින් කයේ පුද්ගලයෙක් ඉන්නවා කියලා ගත්තත් කමක් නැහැ කියලා තියෙනවා. ගන්න කියලා තියෙනව නෙවෙයි. ඒකෙන් පෙන්වන්නේ. ගන්නවා නම් සාධාරණයි. සිත මොහතකින් ඉපදී නැසෙන බැවින් දැන් උපදින සිත හවසට නැති බැවින් මේ මොහතක් මොහතක් පාසා නැසෙන හිතේ කොහොමද මම කියලා කෙනෙක් ඉන්නේ කියලා බුදුපියාණන් වහන්සේ මේ අසුතවන්ත සූත්‍රය අසන ලබනවා. එතකොට ඒකේ මමත්වයෙන් ශූන්‍ය බව ඇත්ත වුණාට අපි මේ අල්ලා ගැනීමෙන් පෘථග්ජනයා මමත්වයෙන් යුක්ත කරගෙන තමයි මේ සසර ගමන යන්නේ. අන්නේ මමත්වයෙන් යුක්ත කර ගැනීම තුළ තමයි අපිට මේ මාන අනුසය ස්කන්ධ පහ නැස වෙනකොට යලිත් ස්කන්ධ පංච උපාදානස්කන්ධයක් හටගන්න අවශ්‍ය කරන්නා වූ මේ අනුසේ හේතු කියන කාරණාව ස්කන්ධ පහෙන් පහට ඉතුරු වෙනවා. ඒක පුතග්ජනයා තුළ මේ ඉතුරු වෙන එකට අපි කතා කරන්නේ ඔබ කතා කරන්න මේ භාෂාවෙන් මානංශය කියලා. මම කතා කරනවා මේකට කර්ම රැස්වීම කියලා. කර්ම රැස්වීම කියන කාරණේ මම බෙදනවා අපුඤ්ඤාවි සංඛාරය කියලා බෙදනවා පව කියලා. පුඤ්ඤාවි සංඛාරය කියලා බෙදනවා පින කියලා. ආනිජ්ජාවි සංඛාරය කියනවා ඥාන කුසලය කියලා. මේ ඔක්කොමත් අනුසය. අනුසය නිසා තමයි ශරීරයක් අතහැරුණාට ස්කන්ධ පංචකයක් බිඳුණාට යලිත් පංච පාදානස්කන්ධයක් මගින් පුනර්භවයක් ලබා දෙන්නට මේ හැකියාව තිබෙන්නේ මේ අහංකාර මමින්කාරමාන අනුසය. එතකොට ඒක තමයි අපිට අරමුණු රසය විඳීමේදී සිදුවන වරද. අරමුණු රසය විඳීමේදී අපි කරගන්න වරද මොකක්ද? ඒ අරමුණ ස්වාභාවිකව හටගෙන නැතිවෙන්න නොදී ඒකට ඇලීමක්, ගැටීමක්, මුලාවක් ඇති කරගන්නවා. ඒ ඇලීම සහ මුලාව, ගැටීම සහ මුලාවට කියනවා ලෝභ මෝහ සහ ද්වේෂ මෝහ. ඒකට කියනවා මමත්වෙන් ගන්නවායි කියන එක. ඒ මමත්වෙන් ගැනීම තුළ තමයි අපිට මේ ස්කන්ධ පංචකයේ Nirodhe සිදු වෙන්නේ නැතුව යලිත් පංච පාදානස්කන්ධයක් හටගන්න අවශ්‍ය හේතු අනුසය කියන වචනය යටතේ ඉතුරු වෙන්නේ. දැන් අර යථාපි මූලයේ අනුපද්දවේ දල්හේ කියන ගාතාව අරන් බැලුවොත් ඒකේ පෙන්නනවා ඒවම්පි තණ්හානුසය 97. මේ තණ්හා අනුසය ඇතිතාක්කල් යලි යලිත් පංච පාදානස්කන්ධය හට ගන්නවායි කියන එක. අනුසය ප්‍රහාණ කියලා වෙනම සූත්‍රයක් තියෙනවා. සතාගතයන් වහන්සේ තමන්ගේ ශ්‍රාවකයන්ට වදාරලා තිබෙන්නේ මේ අනුසය ප්‍රහාණ වෙන්නේ කොහොමද? අනුසය ප්‍රහාණ කරගන්න ක්‍රමය හොයලා බලන්නේ. අන්නේ අනුසය රැස් කිරීම හෝ අනුසය ප්‍රහාණ කිරීම හෝ කියන කාරණාව පුද්ගල සංවරයේ පවතිනා වූ ශික්ෂාපද සංවරය තුළ නැති බව බොහොම අහිංසක අංකව තේරුම් ගන්න වෙනවා. ඒ අනුසය ප්‍රහාණ ප්‍රතිපදාව නැති නිසා තමයි අපට පුද්ගල සංවරයක් තුළ සමාජය සකස් කරන්න සිදු වෙලා තිබෙන්නේ. දසවස්තුක සම්මාදිට්ඨියක් තුළ හික්මෙනවා. එතකොට මේ දසවස්තුක සම්මාදිට්ඨියක් තුළ හික්මේදී කර්ම රැස්වීමේ කර්ම සිදු වෙනවා. අපුණ්‍ය කර්මයෙන් වැළකීලා ඉන්න පුළුවන් වෙන්න පුළුවන්. නමුත් පුණ්‍ය කර්මය සිදු වෙනවා. නැත්තම් ධාන කර්මය සිදු වෙනවා. නමුත් මේ අනුසය ප්‍රහාණය සඳහා තථාගතයන් වහන්සේ හඳුන්වා දී තිබෙනා වූ කර්මය තවත් පදයකින් හඳහන් හඳුන් සඳහන් කරන්නේ මෙහෙමයි. අත්තිබික්කවේ කම්මං අකන්නං අසුකං අකන්න අසුක්ක විපාකං කම්මක්ඛයා සම්මත්තති මන්නේ තවත් කර්මයක් තිබෙනවා මේ හඳුන්වා දීම තුළ තථාගතයන් වහන්සේගේ. ඒක කලුත් නෑ සුදුත් නෑ හෙවත් පවුත් නෙවෙයි පිනුත් නෙවෙයි. කලු විපාකත් නෑ සුදු විපාකත් නෑ හෙවත් පවු විපාක හෝ පින් විපාකට අවතිත් නෑ. ඒකට කියනවා කර්මක්ෂය කිරීමේ කර්මය කියලා. මේ අනුසය ඉතුරු වෙන්නේ කර්ම රැස් කිරීමේ කර්මවලදී අනුසය ප්‍රහාණය වෙන්නේ කර්මක්ෂය කිරීමේ කර්මයේදී. මම නම් කල්පනා කරනවා මේ බෞද්ධ සමාජයේ සමස්තයම ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි සමස්තයම මේ කර්මක්ෂය කිරීමේ කර්මය කියන්නේ කොමක්ද? මම ඒක කරන්නේ කොහොමද කියලා බණහලා ඉගෙන ගන්න වෙනවා. ඒ තමයි මේ සම්බුදු සසුන තුළ දුකින් පිළිවීම සඳහා බුදු පියාණන් වහන්සේ වදාළ එකම නිර්දේශිත ක්‍රමය. කර්මක්ෂය කිරීමේ කර්මය. ඒකට වෙන වචන පාවිච්චිලා තියෙන්න පුළුවන්. නමුත් ඒක කෙරෙන්න ඕන කාරණාව ඒක තමයි. දැන් මේ විදිහට බුදු පියාණන් වහන්සේ මේ විමසූ ප්‍රශ්නේදී අන්තිමට අහන ප්‍රශ්නෙට අපි යනවා අපි ඉතිරි කාලය පැහැදිලි කරගන්නට. ස්වාමීනි කොහොමද එතකොට මේ කතං පනබන්තේ ඥානතෝ කතං පස්සතෝ ඉමස්මින් සවිඥානකේ කායේ බහිද්ධා සබ්බනිමිත්තේසු අහිංකාර මමංකාර මානානුසයා නහොಂತಿ තමා තුළ හෝ බාහිර නිවතිවල හෝ මේ මමත්වයෙන් ගන්නා වූ මානානුසය සිදුවෙන්නේ නැත්තේ කොහොම ගත්තොත්ද? අන්න ඒක තමයි බණ ටික. ඒක තමයි අනුගමනය කරන්න ඕන මරණ ටික වශයෙන් පැහැදිලි කරලා තිබෙන්නේ. මෙහිදී තථාගතයන් වහන්සේ පැහැදිලි කරව දාරනවා. යංකින්චි අ අ විකු රූපං අතීත අනාගත පච්චුප්පන්න අධ්‍යාත්මික බාහිර සුකුම ඕලාරික හීන පනීත දුරේ සන්තිකේ සබ්බං රූපං සබ්බං වේදනා සබ්බං සංඥා සබ්බං සංකාර සබ්බං විඥාන ඒව වෙන වෙනම විස්තර කරලා දෙනවා කාලයක් නැතිලා හැම ගන්නෙ මේ වර්තමාන මොහොතට එන මේ අතීත වර්තමාන අනාගත හීන ප්‍රණීත කියන මේ බෙදීම් වල යටතේ එන්නා වූ සියලු රූප ආරම්මණයන් සියලු ශබ්ද රූප ආරම්මණයන්, සියලු ගන්ධ රූප ආරම්මණයන්, සියලු රස රූප ආරම්මණයන්, සියලු පොට්ටබ්බ රූප ආරම්මණයන්, සියලු මනෝ රූප ආරම්මණයන්. එහෙමයි පැහැදිලි කරන්නේ. සබ්බ රූපං නේතං මම නේසු හමස්මින් නමේසෝ අත්තාති එව මේතං යථා භූතං සම්මප්පඤ්ඤාය පස්සති එහෙම බලන්න පුළුවන් නම් සබ්බ නිමිත්තේසු සබ්බ නිමිත්තේසු අහිංකාර මමංකාර මානානුසයා නොහොಂತಿ. අන්න බලන ටික අන්තිමට පැහැදිලි කරලා තියෙන්නේ. අපිට මේ එදිනෙදා ජීවත් වෙනකොට දොරවල් හයෙන් හම්බ වෙන්න ආව අරමුණු මමත්වයෙන් ගැනීම මමත්වයෙන් ගැනීම නිසා මගේ වීම මගේ වීම නිසා මම වීම මම වීම නිසා මගේ ආත්ම වීම පෘථග්ජනයා තුළ සිදුවෙන දෙයක්. එබැවින් පෘථග්ජනයා තුළ පාපයේ හිටියත්, පිනේ හිටියත්, ධානයේ හිටියත් මේ මම මගේ මගේ ආත්ම කොට ගන්නා වූ මේ විෂයාකාර මිත්‍යා දෘෂ්ටි මුලාවෙන් ගැලවීමක් වුන්ට නැහැ. ඒ නිසා වුන් මානානුසයක්, තණ්හානුසයක් ඉදිරි කරමින් භව ගාමිත්වයට පාරක් හදන් ඉන්නවා. අනුසේ ප්‍රහාණය කිරීමක් වුන්ට තේරෙන්නේ නැහැ. මොකද වුන් හැම විටද මේ ඒතන් මම ඒතොහං අස්මින් ඒසෝ මේ අත්තා කියනා වූ වරදෙහි බැඳෙනවා. සාමාන්‍ය සමාජයේ තියෙන වරදේ බැඳීම කියන වචනයක්. අන්න ඒ වගේ මේ සංසාරේ වරදෙහි බැඳීමක් තමයි මේ පෙන්වන්නේ මේ රුසියාකාර මිත්‍යා දෘෂ්ටිය කියන එක. එතකොට එහෙම ගන්න පුද්ගලයාට සසර බැම්මක් කරුණාම සසර ගමනක් කරුණාම ගැලවීමක් නැහැ. ඒක තේරුම් ගත්ත පුද්ගලයාට අදාරණා තථාගතයන් වහන්සේ ශරීරය තුල තියෙනා වූ සංඥාවක් තුළ හෝ බාහිරෙන් ගන්නා වූ සියලු නිමිති රූපද, ශබ්දද, ගන්ධද, රසද, අතීතද, අනාගතද, වර්තමානද නැතව නිමිති. මේ එකම නිමිත්තක්වත් වර්තමාන මොහොතේ තමයි පාවිච්චි කරන්න පුළුවන්. ඇසෙන්ද නිමිති ගන්නෙ, කනෙන්ද නිමිති ගන්නෙ, නාසයෙන්ද නිමිති ගන්නෙ, දිවෙන්ද නිමිති ගන්නෙ, කයෙන්ද නිමිති ගන්නෙ, මනෝධාරයෙන්ද නිමිති ගන්නෙ. එක නිමිත්තක් සමග තමයි අපි ජීවත් වෙලා ඉන්නේ. ඒ නිමිත්ත සමග තමයි වරදි වැඳෙන්නේ, ඒ නිමිත්තෙන්මයි වරදෙන් මිදෙන්න පාවිච්චි කරන්නත් පුළුවන්කම තියෙන්නේ. ඒ නිමිත්ත බුදුහාමුදුරුව හම්බ නොවන සමාජයේ ඒතන් මම ඒත සමස්මින් ඒසෝ මේ අත්තා ස්වરૂපේ පිපෙන් අරගෙන අර අනුසේ හේතු ඉතුරු කිරීම පුතග්ජනයාගේ ලක්ෂණයයි. එවිට ඔහුට සංස්කාරයන්ගේ නිස්සකාත්මනම් වූ මිත්‍යා දෘෂ්ටි ඔහුගේ ආගම් බවටපත් වෙලා ඔහු ඒක දන්නේ නැහැ. ඔහුට ධර්මයේ සරණ නැහැ. භවගාමීත්වෙන් මිදෙන්න මේ අනුසයෙන් මිදෙන්න ඔහුට ධර්මයේ සරණ කියන එකක් නැහැ. ඔහු ධර්මයේ දන්නේ නැහැ. අන්න අන්තිම උත්තරේදී පෙන්නනවා මේ මේකට අහුවෙන්නේ නැත්තේ කොහමද? දුරේ සම්තිකේ සුකුමෝලාරිකෝ හිනපනීතෝ අතීත වර්තමාන අනාගත පස්චුම්පන්න සබ්බ නිමිති. රූප නිමිති, ශබ්ද නිමිති, ගන්ධ නිමිති, රස නිමිති, පොට්ටබ්බ නිමිති ඕනෑම නිමිති. බාහිර ශරීර සම්බන්ධයෙන්, අධ්‍යාත්මික ශරීර, තමන්ගේ ශරීර සම්බන්ධයෙන්, එහෙමත් නැත්නම් බාහිර නිමිති සම්බන්ධයෙන්. අර පෙර කල පුරුද්ද බුදුබණ අහන්න පෙර ඒ හැම එකක් සම්බන්ධ වෙන බාර අරගෙන මඤ්ඤමාණයෙන් යුක්තව ගැනීමේ පුරුද්දට ආයුබෝවන් කියන්න වෙනවා. ඒ ඒ ඒ පුරුද්ද තමයි ස්කන්ධ පංචකයේ නැසුණාට යලිත් පංච උපාදානස්කන්ධයන් හටගන්න අවශ්‍ය හේතුවක් ඉතුරු කරමින් ඔබට භවගාමීත්වය ලබා දෙන්නේ. එතකොට සංස්කාරයන්ගේ නිත්සුකාත්මය කියන්නේ මෙයයි මේ සත්‍යය භවගාමී කරලා දෙනවා. භවගාමිත්වයේ පවතුල යන්න පුළුවන් අපාය පැත්තට පිනතුල යන්න පුළුවන් කාම සත්කාම ස්වර්ගයේ පැත්තට ධානය තුල යන්න පුළුවන් රූපය රූපී භවතල පැත්තට මේ නවසත්තාවාසයේ 31 තලය තුල තියෙන භවගාමිත්වය තුල සංස්කාරයන්ගේ නිත්සකාත්මනම් වූ මුලාව තිබෙන බව සතාගතයන් වහන්සේ හොයාන තියෙනවා ඔබට මේ නවසත්තාවාසයේ 31 තලයේ භවගාමිත්වයෙන් මිදෙන්න නම් ඔබට මේ ඒතම් මම ඊතුහමස්මින් ඒසෝ මේ ආත්තා සංකල්පයෙන් කවදාවත් පිළිසරණක් ලැබෙන්නේ නැහැ තථාගතයන් වහන්සේ වදාරනවා මානානුසය සේවෙන්නේ කොහොම කළොත් කියලාද පෙන්වන්නේ. මේ නේතං මම නේහතෝ හමස්මින් නමේසෝ අත්තාති එව මේතං යථා භූතං අන්න එහෙම යථා තත්වයෙන් සම්මප්පඤ්ඤාය පස්සති මනා නුවණින් දකිනවා නම් ඒ දකින පුද්ගලයාගේ අර සංසාර ගමනට අවශ්‍ය තණ්හානුසය මානානුසය ඉවර ඉතුරු වෙන්නේ නැතුව අවසන් වෙනවා මේකට කියනවා කෙලෙස් නැසනවායි කියලා. එහෙනම් කෙලෙස් නැසන ප්‍රතිපදාව පවතින්නේ සංස්කාරයන්ගේ අනිදුක්ඛ අනාත්මය නම් වූ මේ අල්ලා නොගැනීමේ ක්‍රියාවල තුල. මේක තේරුම් ගන්න ඕන අනිත්‍යං දුක්ඛං අනාත්තා කියලා හිතනවට නෙමෙයි මේ. මොකද මේ අරමුණේ බැඳෙන කාලෙදි මේක නිට්ටයයි මේක සුඛයි මේක ආත්මයි කියලා ගත්ත කිසිවෙක් නැහැ. අරමුණේ බැඳෙනවට කියන නමක් තමයි නිට්ටය සුඛාත්ම කියන්නේ. අල්ලා ගන්නවට කියන නමක් තමයි ඒ තන් මම ඒ තමස්මින් ඒසෝ මේ අත්තා කියන්නේ. එහෙනම් අල්ලා නොගන්නවාට කියන නමක් තමයි නේතං මම නේතමස්මින් නමේසෝ අත්තා නැත්තං අනිද්දුක්ඛානාත්ම කියන්නේ. සියලු නිමිත්තේ කෙරෙහි මානානුසය නොවෙන්ට නම් මොකද පෙන්වන්නේ? නේතං මම නේතුහමස්මින් නමේසෝ අත්තාති යථා භූතං සම්මප්පඤ්ඤාය. ඒ යථා තත්වයෙන් දකින්න එක තමයි මේ මම නොවන බව, මගේ නොවන බව, මගේ ආත්ම නොවන වශයෙන් දකිනවා කියන්නේ. ඒක සම්මත්පඤ්ඤාය කියන්නේ මන නුවණින්. මන නුවණින් කියන වචනේ පෙන්වන්නේ එතන දැසින් බලන්න කියන එක නෙමෙයි. ප්‍රඥාවෙන් දකින්න. ඒ ප්‍රඥාවෙන් දකින පුද්ගලයාගේ මොකද වෙන්නේ? අර අනුසේ ඉතුරු නොවෙන්න අනුශේෂය වෙනවා. නැවත නැවතත් ස්කන්ධ පංචකයෙන් පංචකයට මේ අනුශේෂය කිරීමේ ප්‍රතිපදාව අනුගමනය කරන පුද්ගලයාට තමයි බුදු පියාණන් වහන්සේ වදාරන්නේ පිළිවෙත් පුරනවායි කියලා. ප්‍රතිපත්ති පූජාවෙන් බුදුන් පිළිම කියලා. එතකොට මේ ධර්ම කරුණ තේරුම් ගත්ත පුද්ගලයාට ස්ත්‍රී භාවයෙන් තොරව, පිරිස භාවයෙන් තොරව, ගිහි භාවයෙන් තොරව, පැවිදි භාවයෙන් තොරව මේ ඕනෑම තත්වයක් යටතේදී මේ නේතං මම නේතෝහමස්මින් නමේසෝ අත්තා කියන ධර්මතාවයේ භාවිතා කිරීම තුළින් අනිවාර්යයෙන්ම මේ කර්මක්ෂය කිරීමේ ප්‍රතිපදාව තුළ මේ සූත්‍රය සඳහන් වන්නා වූ මාර්ගයේ ඔස්සේ ගොස් ජීවිතය තුළ නිවෙන සැනසෙන මං පෙකක් හෙලි කරගන්න පුළුවන්. ඔබ හැම දිනාට එසේ කර ගැනීමට අවශ්‍ය ප්‍රඥාව වැඩි දියුණු කර ගැනීමට මම ධර්මානුශාසනාවේ කරුණ පැහැදිලි කිරීම හේතු ආසනාවේ වායිකින සුභාශිංසනය ප්‍රාර්ථනා කරමින් ධර්මානුශාසනාව මෙතකින් අවසන් කරනු ලබනවා. මහා පුන්නම සූත්‍රය ඇසුරෙන් එම උතුම් ධර්මාන් ශාසනා පවත්වා වදාළ ගරුතර ධර්මදේශකයාණන් වහන්සේ කෑගල්ල පුස්සැල්ල ශ්‍රී පුණ්‍යෝදයාරාම විහාරාධිපති පූජනීය බෙලිගල මීමුරේ ධම්මවංශ ස්වාමීන් වහන්සේ ගරුතර ධර්මදේශකයාණන් වහන්සේට නිදුක් නිරෝගී සුව චිරජීවනයේ සැලසේවා තෙරුවන් සරණේ ආශිර්වාදයේ සහ සියලුම දෙවි රැකවරණ උන්වහන්සේට ලැබේවයි අපි සාදු නදින් ආශිර්වාද කරමු සාදු සාදු සාදු ඔබටත් පුළුවන් මෙවන් උතුම් වූ ධර්මානුශාසනාවක ඉදිරි දායකත්වයක් ලබා ගැනීමට අමතන්න අපගේ ආගමික අංශයට දුරකථන අංකය 0112 69 71 40 සදහැවතුනි ඔබ සැමටම සම්මා සම්බුදු සරණයි. Thank you.